කර්මස්ථානය තුළ නිවන් මාර්ග කැපීලා දීගොන අඩුවක් නැති. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධානුස්සතිය, මිත්‍යානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියලා. මේ හතර අනුස්සති භාවනාව වශයෙන් ගන්න, චතුරාර්යසත්‍යාවක් වශයෙන් ගන්න, මේ කර්මස්ථාන තුන් වේලාවක් වඩලා ඊට පස්සේ ප්‍රධාන කර්මස්ථානයක් අරගෙන වඩනවා කියලා මෙන්න මේ ආකාරයෙන් ප්‍රතිචාරය කියන්නේ ඕකට කර්මස්ථාන වඩනවා. හැම කර්මස්ථානයකම කියනවා නිවන් දොර. නිසා මම තේරුම් ගන්න ඕනේ කියන එක විග්‍රහ කරලා දෙනවා. බුද්ධාන්තති මිත්‍යාච අපුබා මරණස්සති ඉතිමා චතුරාර්යකහ විතු භාවීය දීනවාරි වතේ. මේ බුද්ධාන්තතිය මිත්‍යාන්තතිය අපුබාන්තතිය ආනාන්තතිය මේ සතර මේ දීල මාර්ගය නම් මේ දීල සමාධි ප්‍රඥා වර්ධනාව විස්තර කරනවා. ආරක්ෂා හතරක් කියලා තේරුම් ගන්නවා. හොඳින් අපි තේරුම් අරගන්න ඕනේ. අපි අද මෛත්‍රී භාවනාවක් වඩනවා. මේ මෛත්‍රී භාවනාව කොතෙක් දුරට නිවන් මාර්ගයට සම්බන්ධද? මේ මෛත්‍රී භාවනාවේ මොකුත් වෙනසක් එහෙම තියනවද? මෙන්න මේ කාරණේ මුලින් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. කුමක් නිසාද එහෙම කියන්නේ? මේ ආරණ්‍ය තුල දේශනා කළ තියෙන මෛත්‍රී භාවනාවක් තියෙනවා නම් අන්නේ මෛත්‍රී භාවනාව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න මේ මෛත්‍රී භාවනාව ගන්න කෙනෙක් ඉන්නවා නම් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ භවණන් සහිත ලෝකෙෙහි තව කිසියෙක් නැහැ. එහෙනම් ඉහි අර්ථය දන්නේ මම හෝ මගින් අහගත්ත කෙනෙක් ඇරෙන්න. ඒක දන්නේ නැහැ කියලා. දැන් මේක හැඟවිලා තියෙන ත්‍රිපිටකයේ දහම් කොටසක්. එනි දැන් මේ අවස්ථාවේ අපි දකින්නේ කොහොමද? සංයුත්තනිකායක අලංගු දහම් කොටස පෙන්වා තිබෙනවා. මෙන්න මේ කොටස කොහොමද අපි තේරුම් අරගන්නේ? එහෙනම් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව මොකද්ද? අපි අද වඩන මෛත්‍රී භාවනාව මොකද්ද? නම් වාග් යන්ත්‍රේ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන කාරණා. මොකද එහෙම කියන්නේ මේ සාසන දහම් වල අර්ථය කලින් කල වැහිලා ගියහම ඒවටම අනුකූල වන ලෞකික අර්ථය ඒවට පට බැඳිලා ඒව අරන් එනවා අර ගාථාපද එහෙමම ගියේ. දැන් මෙන්න මෙහෙම අවස්ථාවල් අපේ ධර්මයේ හොඳට සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙන කොටක් වේද ග්‍රන්ථවල තිබුණා ඒ ආකාර දැනගන්න ඒ වාක්‍ය නැත්නම් ඒ ධාතාව. නමුත් මේ ධාතාවට දීලා තිබුණ අර්ථය ලෞකික අර්ථයක්. බුදු පියාණන් වහන්සේ මතු කර පෙන්නනවා. ඔය අර්ථය ඇති උනේ මීට පෙර බුදුරයන් වහන්සේලා පෙන්වා දුන ධාතාවන්ට කලක් යන විටේ අර්ථය වෙහිලා ගිහිල්ලා වේදයේ තුල ලෞකික අර්ථයකින් එවන් ධාතා අරන් එනවා අර්ථයේ ලෞකික ධාතාවක් වෙනවා. මෙන්න මෙහෙම අවස්ථාවන් නිසා යම් කාලයකදී ඒ බුදුදහමේ යථාර්ථයේ වැහිලා බාහිර අර්ථයන් මතුවෙන්න පටන් ගත්තාම ඔය විදිහටම නැවත ලෞකික අර්ථයට බහිනවා. ඉතින් ලෞකික අර්ථයෙන් අදහස් කරගෙන කොච්චර භාවනා වැඩුවා මේ සාසන ප්‍රතිඵලයක් වශයෙන් ලබා දෙන ඒ උත්තරීතර ඥාන මාර්ගඵල ආදී ලබන්න ඒක බාධාවක් වෙනවා. මෙන්න මේ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ. බාධාවක් නැති වෙන විදිහට යථාර්ථය දැනගන්න නම් මේ ආර්ය විනී දහම් අර්ථ හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒ ඒ වාක්‍යවල. ඒ වගේම හොඳින් හොඳින් විමසලා බලන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ කියන නුවණින් මෙනෙහි කර බලපුවාම තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ අරියාකාරවම මේ නිවන් මාර්ගද කියලා තෝරා ගන්න. අර මීට පෙර දේශනාවත් තුළදී ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කළ දේශනාවකින් පැහැදිලි කර පෙන්නවා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධම්ම කොටසකින් ආර්ය අෂ්ටාංග මාර්ග දෙකක් තියෙන බව. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා, සුගතියට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. එහෙනම් මෙන්න මෙතන පොඩ්ඩක් අඩි හිතලා බලන්න ඕනේ දැනක් තියෙනවා. අර ලෞකික වූ, කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන යම් ආර්යසාංග මාර්ගයක් ඒ ආකාර අදහමින් පෙරපටන් වේද ග්‍රන්ථවල තිබුණ වචන වලින් වෙනස් වෙනවා. නමුත් එහෙම දෙයක් මේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ ඉතින්ලා සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ඒ වචන වශයෙන් වාක්‍ය වශයෙන් එහෙම භාවිතාවක් තිබුණ බව ධා විමර්ශනය කරන හොඳට පැහැදිලිව ඔප්පු වෙනවා. නව බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නා ඔය කියන ලෞකික වූ කෙලෙස් සහිත වූ අර්ථයේ මේක ඒ දහම් පදවලට එකතු වෙලා පසුව ගත්ත දෙයක්. මේ කියන ගැඹුරු වාක්‍යයක් කියන නිවනට හේතු වෙන්න කියලා අන්නේ නිවනට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අදහස් වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන නිසා තමයි අපිට නිවන් දකින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝතර බුදු පියාණන් වහන්සේ නම පහළ වුණාට පස්සේ ලබා ගන්නට අවස්ථාව ලැබුණේ. ඒ වාසනාව ලැබුණා. එහෙනම් මේ කාලයේ වන විට දැන් පැහැදිලිව ඇති අපි ආර්යසාහික මාර්ගය කියලා කියාගෙන හිටපු අදහස් කරගෙන හිටපු මේ මාර්ගයේ බොහෝ කොටම ලෞකික වූ හේ සහිත වූ සසර ගමනට දුරදියට හේතු වෙන ආර්යසාහික මාර්ගයේ බව. පොතෙක් වැළුවා ඒ නිසා මොකද වෙන්නේ? මේ ආර්ය විනය තුළ ලබන්න තිබෙන මේ ආර්ය ඵලයන් වශයෙන් සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අධිහත් ආදී වශයෙන් කියන ඒ උතුම් ඵලයන් ලබා ගැනීමට බොහොම අමාරුව තිබුණා. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. නැනනුවන වදිකම නෙමෙයි. මේ කරන උත්සාහයේ වීර්යය වදිකම නෙමෙයි. මාර්ගයේ යම් හේතුවකින් වැහුණා නම් යම් හේතුවකින් අදහස යටපත් වෙලා ගියා නම් අන්නේ නිසා තමයි යථාර්ථ අවබෝධය ලබා ගන්නට බැරි වෙන්නේ. මෙන්න මෙහෙම දෙයක්. අදත් අපි මේ වඩන මෛත්‍රී භාවනාවට සිද්ධ වෙලා කියනවාද කියන කාරණේ හොඳින් තේරුම් කරලා බලන්න. අපි අද දැනගෙන තියෙන මේ මෛත්‍රී භාවනා පිළිබඳව කොහොමද කියන්නේ? මෛත්‍රිය නම් මිත්‍රත්වය. මේ තමයි අපිට දැනුම් දීලා තියෙන දැනගන්න ලැබිලා තියෙන ඉස්තරා අර්ථය. සිංහලට එන්න අදින අර්ථය. මෛත්‍රිය නම් මිත්‍රත්වය. දැන් මේකෙදි නිතරු දහම් මෛත්‍රිය කියන වචනයෙන් අරගෙන අපි මෛත්‍රී වදනවා කියන වචනේදී නිස්කරණවා කියන වචනේදී මිත්‍රත්වයේ මූලික කරගෙන එහෙම අදහසක් ගන්න. දැන් අපි හොයලා බලන්න ඕනේ. මිත්‍රත්වයේ හොඳ දෙයක් හැටියට ලෞකිකත්වයේ තුල පෙන්වනවා. බුදු පියාණන් වහන්සේ මිත්‍රත්වය ගැන මොකද පෙන්ලා තියෙන්නේ? අන්නේ කාරණයක් අපි පළමුව හොයලා බලන්න ඕනේ. කොහොමද අපි ඒක දැනගන්නේ? අංගුත්තර නිකායේ සූත්‍ර දෙකක් තියෙනවා. මාරදීසෝ සූත්‍රයේ සහ සත්ත සූත්‍රයේ කියලා වැඩි විස්තර බලා ගන්න අවශ්‍ය තියෙනත් පිළිසෙට ඒවෙන් බලා ගන්නත් පුළුවන්. එහෙනම් මෙතෙන්දි පෙන්වා තියෙන වැදගත් දෙයක් අපි මේ මිත්‍රාත්වයේ කියන එකේ යථා ස්වභාවය දැනගන්න පළමුව මතු කරලා ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ ඵල සමාප්තිය වෙනුත්තව අරිහත් ඵල සමාප්තිය වෙනුත්තව හුදකලාව විවේකීව කුස මූලයක වැඩ ඉන්න වෙලාවක සංහා කියන මරණයක් උපෙන්ට ආවා. එදිලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. "ඇයි ස්වාමී මුදලක් ණයටගෙන පැරදිලාද?" නැත්නම් තමන්ගේ විජ දෙයක් පාඩු වෙලා ලෝකයා උන්වහන්සේ සමග අමනාප වෙලා තරහ වෙලා එන උන්වහන්සේ ලෝකයා සමග අමනාප වෙලා තරහ වෙලා මොකද මේ හුදකලාව පාළුවෙන් ඉතල ඒ ගහතුනටලා එළින කරන්නේ මෙන්න මේ කියන යාපේම අදහසක් අහනවා ඒ සංහා කියන මර බිඳුව මරගන්න. බුදු පියාණන් වහන්සේ ඒ මරගන්න දේශනා කියනවා එම්බා මරගන්න යම් මිත්‍රත්වය යන යමක් ඇත්නම් ඒක සංගණිකා දෝෂ සහිතයි. ඥානවන්තයෝ කෙසේවත් මේ මිත්‍රත්වය අනුමත කරන්නේ නැහැ. අරිහත් ඵල විමුක්ති සුවයෙන් සුවයටපත් වම අන්නේ විමුක්ති සුවයෙන් යුක්තව අද මේ ආකාරයෙන් මේ උදකලා විවේකීව සාන්තව ගත කරනවා. ලෝකයා සමග මගේ අමනාපයක් වෛරයකුත් මම ලෝකයා සමග අමනාපයක් වෛරයකුත් එහෙම දෙයක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් ඒ දෙවඟරට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් සංහාදින මරණය මේ වගේම අවස්ථාවකදී ඔය කතාවතම සම්බන්ධයෙන් තව සූත්‍රයක් තමයි සත්‍ය සූත්‍රය කියන සූත්‍රේ සත්‍ය කියලා එක්තරා යක්ෂයෙක් බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ලෝකයා සමග මිත්‍ර සම්බන්ධතාවයක් පවත්වන්නේ නැතිනම් ඒ වගේම ලෝකයක් ඔබ වහන්සේ කෙරෙහි එබඳු මිත්‍ර සම්බන්ධතාවයක් පවත්වන්නේ නැත්නම් ඇයි ඔබ වහන්සේ බණ කියන්නේ ධර්ම දේශනා කරන්නේ ඒක නිතර සම්බන්ධතාවයක් නෙමෙයි. මෙන්න මේ විදිහට අර සත්‍ය කියන යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවස්ථාවේ එම්බා සත්‍ය නිත්‍රාත්‍ය යන යමක් ඇද්ද සංගනිකා දෝෂ සහිතයි. ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරන්ට නොනිසි. පහන් සිටින් අනුන්ට අනුශාසනා කිරීම යන යමක් ඇද්ද මෙයම දයාවයි, මෙයම කරුණාවයි, මෙයම අනුකම්පාවයි මෙන්න මිත්‍රත්වය. දැන් හරි වැදගත් දෙයක් අපිට දැනගන්න තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එබඳු වන්නා පහන් දෙන අනුශාසනා කරන්නා වූ යමෙක් වේදම්. එබඳු මිත්‍ර ධර්මයක් හට නොගන්න. සංවේදීකා දෝෂයක් ඉහි ඇති නොවේ. ඒ නිසායි කියේ මෙයම දයාවයි, මෙයම කරුණාවයි, මෙයම අනුකම්පාවයි, මෙයම මිත්‍රත්වයයි. මෙන්න ආරණිනේ මිත්‍රත්වය. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ අදහසින්ද අපි අද මෛත්‍රී භාවනාව වැඩිම ගැන පෙන්නකොට මෛත්‍රිය නම් මිත්‍රත්වයයි කියලා හඳුන්වලා තියෙනවා. එහෙම නැත්නම් අර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මිත්‍රත්වයේ සංගණිකා දෝෂයියි ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරක නොනිසීවි මිත්‍රත්වයේද අද මෛත්‍රිය නම් මිත්‍රත්වයයි කියලා අපිට පෙන්වා දීලා තියෙනවා. මොදින් හිතලා බලන්න ඕන. කාටවත් පහර ගන්න නෙමෙයි යථාර්ථය දැනගන්නයි මේකේ කියන්නේ. එහෙනම් හොඳින්ම තේරුම් ගන්න ඕනේ අද අපලව තියෙන වික්‍රාත්‍යයක් ඇතනම් සංගණිකා දෝෂ තියෙනවා. මොනවාද සංගණිකා දෝෂ කියලා? මිත්‍රාත්වයක් ඇති වුනහම යාළුකමක් ඇති වුනහම හිත බැඳීමක් ඇති වෙනවා. ඒ ඒ මිත්‍ර කරයක් කෙනා කෙරෙහි හෝ පිරිස කෙරෙහි හෝ යමක් සමග මිත්‍ර වුණා නම් ඒ මිත්‍ර කරගත්ත සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කෙරෙහි එහෙනම් ඒ වෙලාව මොකද වෙන්නේ? ඒ තමා පිය කරන මනාප කරන දේක් ලෝකේ හැදිලා තමන්ගේ මනසට ඔන්න ඔය කියන සංගනිකා ලෝකේ ඇතුල් වෙලා. දැන් මේ වස්තුව කැඩෙනකොට, විදෙනකොට, වෙනසෙනකොට, හරදරයක් ඒවට ඇති වෙනකොට සමාතුල මහ කම්පනයක් ඇති වෙනවා. අනේ මගේ ක්‍රියාව මෙබඳු කරදරයක් වෙන්නේ. දැන් ඉතින් බොහෝම කම්පාවක් ඇති වෙනවා. හැබැයි එයා කොහොම හරි බේරා ගන්න ඕනේ. අපි හිතමු මොනවා හරි අකිසි විදියකට වරදකට අහු වෙලා තමයි නිතරේ උඩ දඬුවමක් නියම කරන්න ඔහු උසාවියට ගෙනිච්චන්නේ. දැන් මෙයාට මෙයා බේරා ගන්න සාක්ෂියක් දෙන්න හිතන තමන්ගේ මිත්‍රයාට කොහොම හරි තමන්ගේ අර හිතවතා මිත්‍රයා බේරා ගන්න. දැන් සමහරවල්ලාට බොරු සාක්ෂියක් කියන්න ඕනේ. දැන් මිත්‍රයා නිසා තමන්ට හිත වෙනවා යම් කිසි ආකාරයෙන් දූෂිතාවේ හිත බොරුවක් කියලා පාදක උත්තරවා ගන්න. මිත්‍රකම නිසා ආකාරයෙන් ගන්න. කොහොම හරි මිත්‍රයන් වේලා ගන්න. මෙන්න මෙවඳු අවස්ථාවක් ඇති වෙනකොට මොකද වෙන්නේ? අන්න කිව්වා කියනවා සංවේනිකාදෝෂ සහිත ජීව කාර්මිය ඔන්න වගේ දේවල්. ඒ වගේ මිත්‍රයාගේ පැත්ත ගන්න සිද්ධ වෙනවා. විරුද්ධ කෙනා සමග ගැටෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔතන තියෙනවා ඔය කියන ලෞකික මිත්‍රාත්වය තුළ ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මෙන්න මේ කාරණා තුනට හේතු. මෙන්න මේ නිසා තමයි කියන්නේ ඔය කියන මිත්‍රාත්වයේ ලෝක සම්මත මිත්‍රාත්වයේ සංගනිකාස දෝෂ පරිතයි ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරන්න නොමෙති කියේ. දැන් එහෙනම් අපි තේරුම් අරගන්න ඕනේ. අපි අද මේ සත්‍යයෙන් කෙරෙහි ඇති කරගෙන තියෙන්නේ යම් කිසි සියමනාප ස්වභාවයක ලින්ගතකමක් තියෙනවා. මෛත්‍රිය වඩනවා කියලා හිතා ඉන්නේ. අන්න ඒකේ තිබෙන ලොකු බැඳීමකට. අපුන්ට හතරයක් වෙනවට දුකක් වෙනවට ඇතිවෙනා වූ මහා අනුකම්පාවක් කියලා කියලා කොහොම හරි මේකෙන් බේරා ගන්න ඕනේ කියලා මේ ආකාරයෙන් අදහස් ඇති වෙනවා. හැබැයි ගැඹුරට හිතලා බලන්න ඕනේ සමහරලා හිතන්න පුළුවන් මොනවද මේ අමුතු බණක් කියන්නේ? විද්‍යාත්මක කියලා විතර කාල මෛත්‍රී භාවනා කිව්ව ඔහොම නෙමෙයි. දැන් මේ අත්වලට හිඳි හිංසා කරන්න කියනවා කියලා හිතන්න පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. යම් කෙනෙක් සතේ කෙරෙහි හෝ පුද්ගලයේ කෙරෙහි හෝ ඇලීමක් ඇති කරගත්තා නම් ප්‍රියමනාපයක් ඇති කරගත්තා නම් ඒක බුදු පියාණන් වහන්සේ අනුමත කරන එකක් නෙමෙයි කියලා පිටිතක ධර්මයේ තුලින් හේතු සාධක වෙන්නලා යථාර්ථයක් වෙන්නා දෙන්නයි මේ බලාපොරොත්තු. මොකක් නිසාද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අන්නේ මෛත්‍රී භාවනාවද අද මේ ලෝකේ පවත්වන්නේ නැන ලෝක සත්‍යාවකින් පොදු වේගයේ මෛත්‍රී භාවනාවද බුදු පියාණන් වහන්සේ දෙන්නා දුන්නේ. මෙන්න මේ සඳහා අවශ්‍ය කරන දස්තයන් තමයි මේ පින් එක පළමුව විග්‍රහ කරලා දෙන්නේ. ඉතින් හොඳින්ම තේරුම් අරගන්න ඕන දැන් මිත්‍රත්වයේ පිළිබඳව අපි දැනුවත් වෙලා තියෙන හිතාගෙන තියෙන මෙන්න මේ ලෞකික මිත්‍රත්වයේ කියන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්නකොට සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ පෙන්වීමේදී අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන නික්කම්ම සංකල්පනා කියන මෙන්න මේවා සම්මා සංකප්ප කියලා පෙන්නපු තැනදී මේ එක්තරා සංකප්පයක් ඒ ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා එක් සංකප්පයක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා පෙන්න පුතෙන අපි මීට පෙර විස්තර කරලා දුන්නා අන්නේ අවස්ථාවේදී පෙන්වන අව්‍යාපාදයේ අවිහිංසාව කියන මේවා ලෞකික වශයෙන් අර මිත්‍රතාවයේ තියාගෙන මේ විදිහට ලෝකයාට වදනකොට මෙන්න මේක තමයි කෙලෙස් සහිතවන් සසර ගමනට සුගතියට හේතු වෙන මෙත් වැඩීම නැත්නම් සම්මා සංකප්ප. එහෙනම් එතනම අපි තව දෙයක් දෙන්නවා. නිවන් දකින නිවනට හේතු වෙන ලෝකෝත්තර වූ සම්මා සංකප්පය ගැන. එහෙනම් මෙන්න මේ ලෝකෝත්තර සම්මා සංකප්පය හරියට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ආර්යයන් විසින් වලපු ආර්යයන් සඳහා අනුමත වූ යම්මෛත්‍රී භාවනාවක් කියලා එකක් තිබුණා නම් අන්න ඒකෙ පෙන්නපු අව්‍යාපාද සංකල්පනාව අවිහිංසා සංකල්පනාව මොකද්ද කියලා තේරුම් ගත්ත දාට අන්න හොඳට පැහැදිලි වෙනවා නිවන් දකින්න හේතු වෙන සම්මා සංකප්පේ නේද ඒ කිව්වේ ඒ ප්‍රකාශ කළේ දේශනා කළේ කියලා මේ පින්නතුන් දැනගන්න ලැබෙයි. ඉතින් අපි ඒ ගැන හොඳින් තේරුම් අරගන්න ඕනේ. හරි ආකාර විග්‍රහ කරලා අර්ථවත් තේරුම් අරගන්න ඕනේ. නැත්නම් පස්ලවා ගත්තොත් නිවන් මඟ වෙහෙනවා. හොඳට සිය මනාප ආකාරයෙන් සාර්ථක ආකාරයෙන් පේන දේවල් කියන්න පුළුවන්. මෛත්‍රී වැඩිම කියන්නේ. හැබැයි එහෙම ඉඳිනකොට බොහොම ඉහළට මෛත්‍රී වඩපු අය හිටියා ඒ කාලේ නිගණ්ඨනාථ පුත්තා. එහෙනම් ඒ අවස්ථාවේදී නිගණ්ඨනාථ පුත්තට පෙන්නපු ලෞකික මෛත්‍රිය නම් බොහොම ඉහළ එකක්. හැබැයි නිවන් දකින මාර්ගයක් පැත්තකවත් තිබුණේ නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ වගේ සෑම කාරණයක්ම මෛත්‍රී භාවනාව කියලා කියනකොට කොතෙන් දුරට ඒ ටික හරියනවද? ලෞකික අර්ථ වලින් මේ භාවනා කල කොච්චර වැහිලා තියෙනවද? දැන් මේක අපි දැක ගන්න ඕනේ. කොහොමද දැනගන්නේ? සියලු සත්‍යෝ නිදුක් වෙත්වා. දැන් මේ වචනේ කියනකොට අපි කියනවා මේ සියලුම සත්‍යයන්ට දුක කරදරයක් නැතුව ඉඳ ලැබෙත්වා. අදහස ගන්නවා විදිහට. දුකක් කරදරයක් නැතුව කාගෙන්වත් සිද්ධියක් හිංසාවක් නැතුව නිත ලැබෙත්වා කියන අදහස තමයි සියලු සත්‍යෝ නිදුක් වෙත්වා කියනකොට ගන්නෙ. සියලු සත්‍යෝ නිරෝගී වෙත්වා කියනකොට මන්ද ගන්නෙ. පොත්ත මල්ලි ගුරබ්බන් තරම්වත් රෝගයක් අසනීපයක් නැතුව ඒ වගේම හතුන්ද කිසිම ලෙඩක් රෝගයක් නැතුව හොඳ මනා නිරෝගී ස්වභාවයකින් ඉඳ ලැබෙත්වා. අපි තව අදහසක් ගත්තා. හැබැයි තින් අදහස් නමුත් මේ ආර්ය මෛත්‍රියද කියලා ආර්යයන් විසින් අනුමත කරපු නම් බුදු පියාණන් වහන්සේ අනුමත කරව මෛත්‍රියද මේ කියන්නේ මේ ගත්ත අදහස එකද කියලා. මොදින් හොයලා බලලා ඉන්න ඕනේ. සියලු සත්ත්වයෝ සුවපත් වීත්වා ගත කියන්නේ අද මගුල් බෙදරක වාගේ කාලා දීලා දිනහවිලා සන්තෝෂයෙන් ඉන්න සුළුෙන් ඉන්නකොට ඒක දැකලා සන්තෝෂ වෙන්න ඕනේ. අන්න ඒ වගේ ලෝක සත්‍යයන්ේ සුවෙන් ඉන්නවා නම් කොච්චර හොඳ කියලා හිතනකොට මේක බුදුසා විනේ කියලා පෙන්නනවා විග්‍රහ කරලාද ඒ වගේම සුවපත් වෙත්වා කියලා පෙන්නනවා දුකෙන් මිදෙත්වා කියනකොට කිසිම දුක කරදරයක් නැතුව සත්‍යයන් ගැන පිළිලි ඉඳලා දෙන්නවා අපි අදහස් හතරක් ගත්තා දැන් හිතලා බලන්න ඕනේ යඹුරු පැත්තක් නිවන් දකින්න හේතු වෙන කාරණයක් ඔතන කියුණාද සතර පැවැත්ම තුළ සුභෝපභෝගීව ජීවත් වෙන පැත්තක් ඔතන කියුණාද? දැන් මේක හොඳට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන කාරණා කලබල වෙන්නේ නැති. නිවනට බර වෙච්ච නිවනට හේතු වෙන කාරණා ඔතන කියුණාද කියලා හොඳින් හිතලා බලන්න ඕනේ. එහෙනම් බලනකොට මොකක්ද අපිට පේන්නේ? දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න. විලක් රෝගයක් නැතුව ජීවත් වෙන්න. සැනසීමේ හතුරෙන් විනෝද වී ජීවත් වෙන්න මේ ටික නේද මේ පැතුවේ. දැන් බලන්න ඕනේ අවදීන් අපි එකක් අරගෙන බලමු. මගුල් බෙදට ආවි කාලා දීලා හිනහල්ලා සන්තෝෂයෙන් ජීවත් වෙන ස්වභාවය අර කොමාසරලා පෙන්නලා මේ වගේ දුවෙන් ඉන්න සතු කෙනෙහි සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. සත්‍යයෙන් දේවල් දුවෙන් ඉඳ ලැබෙත්වා කියලා හිතනවා නම් මේක තමයි සුවපත් වෙනවා කියන්නේ කියලා අර්ථ දුන්නාම දැන් මේ කියන අර්ථය කොයිතරම් දුරට නිවනට ගෝචරද අපි කොහොමද හොයාගන්නේ බුදු පියාණන් වහන්සේ ක්‍රමයක් පෙන්වා දෙනවා මොකද ඒ ක්‍රමයේ පෙන්වා දෙන්න හේතුව ගෝතමී සූත්‍රය කියන සූත්‍රයක ප්‍රජාපති ගෝතමී බුදු පියාණන් වහන්සේගෙන් අහන අවස්ථාවක් තියෙනවා ස්වාමීන් දැන් තමත් මේ ධර්මයේ මේ සාකාර අර්ථකථන දෙනවා. එහෙනම් පස්චිම ජනතාව ඔබ වහන්සේ දුන්න අර්ථකථනයන් කොහොම හඳුනා ගනීද? ධර්මයේ කොහොම හරියට සුද්ධ කළා තේරුම් ගනීද? මෙන්න මේ ප්‍රශ්නේ ගෝතමී ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහනකොට අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගෝතමීයේ කිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. යම් දහමක් අතුරු කරනකොට සාවීත ද්වේෂයට මෝහයට හේතු වෙන එකක් බව පේනවා නම් ඒවා බුද්ධ වචන නෙමෙයි බුදුදහම නෙමෙයි. ඒවා පැත්තකට කරන්න. සාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත නිවනට හේතු වෙනවා නම් අන්න ඒවා බුදුදහම කියලා තේරුම් ගන්න. ওই ටිකෙන් හොරාගත්ත හැකි වරදින් නැතුව. දැන් අපිට හරිය වැදගත් දෙයක් තියෙනවා. ඒ බුදු පියාණන් වහන්සේගේ වටිනා දේශනාව. අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මගුල් බෙදරක වාමි සුවෙන් කැමැතිලෙන් ඉන්නවා දැකලා සන්තෝෂ වෙන්න කියනකොට කාගේ දේශේ මොහේ කියන ඒවා කුණී වෙන පැත්තේ එකක් දෙන්නේ සාගතේර දේශාත්තේර මොහම්මේද හේතු වෙන එකක් දෙතර සිද්ධ වුනේ දැන් ඉතලා බලන්න එහෙනම් මෙතන ඇතුලේ මොකද්ද කාගේ මුල් කරගත්තා විනෝද වීමි සන්තෝෂයෙන් ඉන්නවා කොහොමද මේ සන්තෝෂ වෙවි ඉන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ හොයාගන්න බැරුව තේරුම් ගන්න බැරුව මේකේ අතරමං වෙලා ලැබෙන අවස්ථාවක එල්බගෙන ආශාවෙන් විනෝද වෙවි සන්තෝෂ වෙවි ඉන්නවනම් මොකද්ද අපි කරගෙන තියෙන්නේ අන්න අපි හොයා බලන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තියෙනවා යම් කෙනෙක් එහෙම සතුටු වෙවි ඒ කාම ගති ලක්ෂණේ දීගියේ ඉන්නවනම් ඔය දීගීම ඇඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට එහෙම දීගිය කියලා ඇදලා නටන්න පටන් ගත්තා නම් ඒක මේ ආරෙදිනේ උමතුවක් හැටියට කරගෙනවා අපි අපි. එහෙනම් අඬනවයි උමතුවෙන් ඉන්නවයි හා සමානයි කියලා පෙන්නවා. අන්න ඒ නීතියේ ඉන්න එකයි ඒ සුන්දර ලෝකේ නටනතා ඉන්න එකයි. ඒ වගේම කොක්හඬ දාලා ඉනහ වෙනවා නම් ඒක කොල්ලන්ගේ වැඩක් පොඩි උන්ගේ වැඩක් කියලා පෙන්නවා. එනාට දාපනාකලා බලන්න ඕන මවුරු ගෙදර ඉන්නේ ඒ කාරණා තුනේ පිටක්තරද ඔය කාරණා තුන සමග එහෙනම් එතන කිවිලා තියෙන්නේ මොකද්ද? අන්න හිතලා බලන්න ඕනේ. මේ ආර්ය විනය තුල ඒක දකින්නේ ඇලීමක්, උමතුවක්, බාලයින්ගේ පුළු වැඩ, පොඩි උන්ගේ වැඩ. එහෙනම් මේක දැකලා සන්තෝෂ වෙන්න ගන්න තියෙන්නේ. ඒකද බුදුදහම. ඒකද බුදුදාගුනේ. හිතලා බලන්න. කාමීට, ද්වේෂයට, මෝහයට හේතු වෙන බව පේනවා නම් ඒවා බුදුදහම නෙමෙයි කියලා පැත්ත කර දමන්නේ. කාගක්ෂේද, දේශක්ෂේද, මොහක්ෂේද හේතු වෙනවා හේතු සාධක න්‍යාය ධර්මයට අනුව පේනවා නම් අන්න ඒක බුදුදහම කියලා ගන්න කියලා දේශනා කළේ බුදු පියාණන් වහන්සේමයි. එහෙනම් අපි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔතන හොරාගත්තා නම් දැන් අපිට දැනගන්න පුළුවන් බුදුතා ගුණය ඔතන තියෙනවද? දැන් මේවා පළමුව දැනගෙන ඉන්න ඕනේ නිස්වරන්ත ඉතිල්ලා. දැන් අපි සුවපත් වේවා කියන්නේ මොකක්ද කියන එක? ඔතන එකක් දැක්කා. මෙතන නා වෙලා තියෙන්නේ සුවේදපත් වෙලා නෙමෙයි. අවිද්‍යාව නිසා මුලාවටපත් වෙලා කාමයෙන් මත් වෙලා ඒ පුද්ගලයා විසින් කරන කාල මෝහ කටයුත්ත යම් තැනක රාගයෙන් මත් වෙලා මෝහයෙන් මුලා වෙලා කටයුතු කරනවා නම් එතන කුමන්ත නැගින්නේ මේ සංඛාරයේ යහපතට හේතු වෙන එකක් නෙමෙයි. මුලාවට හේතු වෙන එකක් උපදින්න තියෙන කොහෙද? සතර අපා උත්පත්තියකට හේතුකාරක දෙන දුක්ඛිත භාවයකට පත් කරන හරි මිහිරියාවක් හැටියට පිළිපෙනී තමා කරා ළඟා වෙලා අනාගත මහා දුකකට පත් කරන මාර්ගයකට මුල මතු කර ගැනීමක් තමයි ඔය ආකාරයෙන් කෙරෙන්නේ. එහෙනම් නච්ච ගීත වාදිත විසූක දක්ෂන මල්ගඳ විලවුන් දැරීම් සැරසීම් අදුතන් පිරවීම ආදී වන්නා මේවා තියෙනවා නම් මේවා හොඳ නම් එහෙම ශික්ෂාපදයක් පනවන්නේ නැහැ. ඉක්මන කෙනාට මේ ආරෙවිනේ ඔව්යන් අයින් වෙලා ඉඳ කියලා. එහෙනම් අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. මෙත්වරකේ මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන කාර්යයක් කාරණයක් නම් ඕක මුදුදා ගුණේ නම් මුදුදා බ්‍රහ්ම විහරණේ නම් බුදු පියාණන් වහන්සේ කවදාවත් මේ සුන්දර ලෝකෙන් අහස් වෙන්න කියලා ශික්ෂාපද පනවන්නේ සාසනයෙන් බැහැරෙන්න ගිය ශික්ෂාපද පනවන පිරිසක් නැතුව වාගේ. මොනින් තේරුම් අරගන්න ඕනේ සාසනික දහම් සාසනික දහම් හැටියට ශාසනයෙන් බාහිර දහම් ශාසනයෙන් බාහිර දහම් හැටියට තෝරා ගන්න ඕනේ. මෙන්න මේ වගේ තැන්වලදී අපි ඒවා ශාසනික දහම් බවට පත් කරගෙන සුන්දර ලෝකේ සුන්දරත්වයෙන් හිනහරවි සන්තෝෂයෙන් ඉන්නවා දැකලා ඕකට සතුටු වෙන එක මුදුදා වෙන්නේ මේ ආදි වශයෙන් අර්ථ ගන්න පුළුවන්. දහම් මාර්ථයේ මොකද වෙලා තියෙන්නේ? දැන් අපි හිතලා බලන්න ඕනේ. එහෙනම් දහම් මාර්ථයේ වැහිලා ලෞකික අර්ථයක් ඕවට ඉස්මතු වෙලා. එහෙනම් දැන් අපි හොඳින්ම තේරුම් අරගන්න ඕනේ. මුදුතා ගුණය කියලා යම් කිසි මුගලේ කනතිල්ලේ ඉන්නවාද කියලා සන්තෝෂ වෙනවා කියවනම් ඊට වඩා ලෞකික පිනක්වත් ඒක කියනවා. නමුත් මුලාවටපත් වෙලා ගත වෙන ලෝකේ දැකලා සන්තෝෂ වෙන එක මුදුලාගිනේ කියන තවදුරටත් ඒකේ විශ්චිත් වෙලා අර්ථය වෙනස් වුණාට පස්සේ දැන් අපි තවත් පල්ලෙහාට වැස්සා. එහෙනම් අපි මුදුලාගිනේ දැකලා තියෙනවද? හිතලා බලන්න ඕනේ හරියාකාරව විග්‍රහ කරලා බලන්න. බුද්ධිමය මනසක් තියෙන්නේ. බුද්ධිය පිළිසන්න කරගෙන ඔබ ඉන්නේ. වහල්මින්ට නෙමෙයි. ධර්මයේ විරුද්ධ වෙන්නත් නෙමෙයි. හරියාකාරව ධර්මයේ තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරගන්නයි. එදා හොඳින් තේරුම් අරගෙන විමසීමේ අයිතිය තියෙන ධර්මානුකූලව නිදහස් චින්තනයේ නුවණින් හිතන්ට හිතලා තේරුම් ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙන මේ උතුම් අවස්ථාව මේ බුද්ධ ශාසනයේ නිදහස් උතුම් අවස්ථාවක් බව තේරුම් අරගෙන අන්න එහෙම විමසන්න පුරුදු වෙන්න ඕනේ. නුවණින් විමසලා ඇත්ත හොයාගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් හේතුඵල න්‍යාය ධර්මයක් තියෙන නිසා කාර්යවත් එකක් නෙමෙයි. එහෙනම් ජාතියකට කුලයකට ආගමකට වෙනතරම දෙයක් නෙමෙයි. නුවණ මෙහෙවලා බලනකොට තම තමාට මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙනවා. මොනින් ඔය ටික තේරුම් අරගෙන බලාගන්න මේකේ තියෙන වෙනස. අපුදු වෙවි ඉන්නකොට ලොකු සතුටකට සතුටකටපත් වෙලා ඉන්නකොට තමන් කරන්න කියන්නේ මේ දේ තමකට වෙලා යන බව තමන්ටම පේන්න ඕනේ. එහෙනම් මේකේ ආදීනව කාලින්වත් අහන්න දෙයක් නෙමෙයි. පොල් පොතේද තියෙන්නේ කියන්න දෙයක්වත් නෙමෙයි. අපිම දකින්න ඕනේ. අපේ ජීවිතය තුළ ලං කරගත්තොත් එබඳු වන්නා වූ සුන්දර ලෝකයක් මවාගෙන ඒ තුළ ඉඳලියොත් අපිට කණ්ඩ දෙන්න වෙන්නේ. දරුවන්ට කණ්ඩ දෙන්න වෙන්නේ අම්මා තාත්තට මෙරි මෙරි විහිසිලා. දරුවන්ට ඒකට වෙලාවක් නැහැ. සුන්දර ලෝකේ අඟ පපා ඉන්නවට වැඩියි. එහෙනම් මොකද්ද වෙන්නේ? අනු වෙහෙතරපත් කරලා අනුගෙන් ජීවත් වෙන්න බල බල තමන් සුන්දර ලෝකයක නටනකා ඒ මුලා රූපෙට සවාය ඇදලා දාලා රටේ නිකම් බෝ කරලා නිකම් ඉන්න જાතියක් හදලා කලගැටියා වගේ ජීවත් වෙමින් જાතියක් හදනවා නම් මේක බුදුදහම නෙමෙයි මේක හතරක දේවයක් නෙමෙයි හොඳින් හිතලා බලන්න සමාජයෙන් කළ යුතු ඒකාන්තයෙන් යම් මිනිසෙකුට උපන්නා නම් මන්ද ආහාරයක්, ඉන්න දන, දෙරස විහිිත, ඉනක වස්ත්‍රයක් කියන මෙන්න මේ ටික අත්‍යවශ්‍යයි. ඔය සුන්දර ලෝකේ අඳපාන කෙනෙකුට ඔය හතර නිපදවා ගන්න. මේ හතරම තමයි අවශ්‍ය කටයුතු කරගන්න විලාවක් තියෙනවා. සමාජයේ යුතුයකම් වශයෙන් ඉටු කරන්න තියෙනවා නම් අත්‍යවශ්‍ය යුතුයකමක් මොකද්ද? දරුවෝ දෙමව්පියන්ට එක්ක යුතුයකමක් තියෙනවා නම් ඒකෙත් තියෙන්නේ කන්න ආහාරයක් දෙන්න ඕනේ. දිනට වස්ත්‍රයක් ඉන්න තැනක් වෙන්න ඕනේ. ඒකද මෙහෙතක් දෙන්න ඕනේ. ඔය සිව්පසේ හැටියට මෙන්නකො අත්‍යවශ්‍ය ජීවිතයක අත්‍යවශ්‍ය මෙන්න මේ ටික ලබා දෙන්න ඕනේ. එහෙනම් මේ ඉතකම කරන්ටවත් සමාජ සමාජයේ කොරස කරගන්නවත් වෙලාවක් නැහැ. සමාජී කාලේ නිකන් කාගමනවා නම් එහෙනම් කල්පනා කරලා බලන්න මෙලෝ වශයෙන් අපිට තියෙනවා මේ සුන්දර ලෝකේ බුදුදා ගුණ ඉගෙන ගන්න ගත්තොත් සන්තෝෂ වෙන්න එකක් මේ ලෝකෙම නැහැ පරලෝක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මෙලොවදීම දැනගත්ත හැකි. මේකෙන් අපිට අවලක් නිසා වැඩක් වෙලා නැහැ කියන එක. එහෙනම් මෙන්න මේ වගේ තේරුම් ගන්න පුරුදු වෙන්න ඕන. යථා ධර්මයේ පතහා ගන්න ආකාරය. දැන් අපි වැළුවොත් එහෙම මොනවද තව එකක් කියන්නේ? නිත්‍යා භාවනා වඩනකොට ඒ වගේම නිදුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා ගත්තා. නිරෝගී වෙත්වා කියලා ටිකක් ගත්තා. කොත්ත මල්ලි මුගුරා බොන තරම්වත් රෝගයක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවා නම් කොච්චර හොඳද? අනේ සත්‍යයට නිරෝගීවම ඉඳ ලැබෙත්වා. ඉරක් රෝගයක් නෙවෙත්වා. දැන් ඉතින් මේකට උපමාවක් දෙන්නත් යනවා. ආරෝග්‍ය පරමාලාභ. දැන් හිතලා බලන්න ඕනේ. නිරෝගී බව පරම ලාභයයි. දැන් මේ වචනේ කොච්චර දුරට ලෝකෝත්තර අර්ථය බහැරට ගිහිල්ලාද මේ බුදුදහම බබලනවා කියන කාලේ. ත්‍රිපිටක ධර්මයේ බබලමින් කියනවා කියන කාලේ. ආරෝග්‍ය පරමා ලාභා කියන වචනේ අරගෙන නිරෝගීකම පරම ලාභය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කිව්වොත් ඇත්තද? පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. හැබැයි මේකෙන් සංපාදින්න පුළුවන්. මොකද්ද මේ හැමදාම අමුතු જાතියෙන් බණක් කියන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න. මේ කියන තැන මට ඕනවට කියනවත් නෙමෙයි. ඒවා දැනගන්න තැන තියෙනවා. අපි මුදුන් මල් ගලක්සේ පිළිගන්න ඒ තිස්සක ධර්ම ග්‍රන්ථවලම සඳහා වෙලා තියෙන හොඳට විස්තර කරලා අහක ගන්න බෑ හේතුඵල සහිත නිසා එහෙනම් මොකද්ද ලකින්නේ මාගන්ධි සූත්‍රයේ තියෙන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මෙන්න මේ සූත්‍රයේ මාගන්ධි කියන බමුණට බුදුරජාණන් වහන්සේ මම ධර්මකාරණයක් විග්‍රහ කරලා තියෙන වෙලාවකදී උන්වහන්සේ උදාන වාක්‍යයක් වශයෙන් එහෙනම් සීතු වාක්‍යයක් වශයෙන් එක්තරා ගාථාවක් දේශනා කළා. ආරෝග්‍ය පරමාලාභ නිබ්බානං පරමං සුඛං අත්සංවිකෝච මග්ගාන හේමං අමත්තගාම නන්ති හේමං අමත්තගාම නන්ති කියන ගාථා මේ ගාථාව කියනකොට බෞලක හරි සන්තෝෂයි බවත් ගෞතමයන් වහන්සේ මම බොහොම සන්තෝෂ වෙනවා ඔබ වහන්සේ දේශනා කරන්නේ අපේ ධර්මයේමයි අපි හොඳට වේදයේ හදාරපු බමුණෝ අපේ වේද ග්‍රන්ථවල අපේ ගාථාව තියෙනවා. ඒ නිසා අපේ දේශනාවයි ඔබ වහන්සේගේ දේශනාවයි සමාන නිසා මට බොහොම සන්තෝෂයි. මෙහෙම කියකිය සමාගයේ දැනීමක් වෙනලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් කියලා සන්තෝෂ වෙනකොට බුදු පියාණන් වහන්සේ අහනවා අර මාගන්ඩි කියන බමුණගේ බමුණ ආරෝග්‍යා පරමාලාභා නිබ්බානං පරමං දුකං කියලා. ඔය පදේ කොහොමද? ඔබලාගේ වේදේ තෝරලා කියන හැටි කියන්න. මෙන්න මෙහෙම කියනකොට අර බහුණා බොහොම සන්තෝෂේ. අයි ස්වාමීන් මේ කය නිරෝගී නම් කොච්චර ලාභයක්ද? මේ මගේ අතපය. හරි නිරෝගී. හරි සෘෂ්ටිමත්. මට කොච්චර ලාභයක්ද? මේක මට අත්දැකීමෙන්ම පේන දෙයක්. මෙහෙම කියලා තමන්ගේ අතපය පිළිමැදලා පෙන්වන බුදුරජාණන් වහන්සේ. තමන්ගේ නිරෝධී බව ගැන උද්දාම වෙන්නේ පෙන්නනවා. ඉතින් මේ ලෙඩ නැතිකම කොච්චර ලාභයක්ද? මේ ආදි වශයෙන් විග්‍රහ කරලා ආරෝග්‍ය පරමාලාභා කියන එක අර බවුණා තේරුවා. දැන් අද නෝරන්නේ වෙන විදිහකට ආරෝග්‍ය පරමාලාභා කියලා ආරෝග්‍ය ශාලාවලත් ගහනවා. මේ දන් දෙන ස්ථානේ ගහලා තියෙන බෝඩ් එකක්. ඉන්දෝමීකම පරම ලාභය. දැන් අර බමුණා කිව් එකමයි අදත් ගන්නෙ. එහෙනම් පොඩ්ඩක් අපි හිතලා තියෙනවද? ලෞකිකත්වයට වැහිලා නැද්ද අද දහම්? ගාථා අර්ථේ. එහෙනම් හිතලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර මොකද්ද? බමුණ මේ වෙලාවේදී මට හොඳ උපමාවක් මතක් වෙනවා. මම ඔබට කියන්නම්. ඔබට වැටහෙන හැටියට ඒකට උත්තරයක් දෙන්න. ලෝතර බුදු පියාණන් වහන්සේ මෙහෙම පෙන්නලා අර බමුණ වෙත කියනවා. බමුණ යම් කිසි අන්ධ මිනිසෙක් ඉන්නවා. මෙන්න මේ අන්ධ මිනිසයාට තේින්නේ නැති නිසා වාග්නයක් වෙන් කරගන්න බෑ. පිරිසිදු වර්ණයක් අපිරිසිදු වර්ණයක් තෝරා ගන්න බෑ. මොන න්යාර විශ්වාසවන්ත මිත්‍රයෙක් කැවිදිලා කියනවා. ඉන්නත ඔබට මම වස්ත්‍රයක් ගෙනාවා. මේක හරි පැහැපත්. හරි සුදුයි. මෙහෙම කියලා කළු පාට ගොබස්තර වස්ත්‍රයක් ගෙනහල්ලා දෙනවා ඒ බුද්ධලයාට. අර තමන්ගේ මිත්‍රයා ගැන විශ්වාස කරලා බොහොම හොඳයි තමයි එහෙනම් දෙන්න කියලා ඒ වස්ත්‍රය ඇඳගෙන හරිම සුදු රෙද්දා. හරිම පැහැපත්. අතගගා බල බල රන්දියා කියනවා. කොමක් නිසාද? තමන්ගේ යාළුවා කෙරෙහි විශ්වාසය කබලා. මෙන්න මෙහෙම කරනවා නම් එහෙම බවන ඒ අන්ධයාගෙන ඔබට මොකද හිතෙන්නේ? බුදු පියාණන් වහන්සේ අර මාගන්දි බමුණගෙන් ඔන්නෝම අහනකොට බමුණා කියනවා ස්වාමීන් අන්ධ බව නිසා නොපෙනෙන බව නිසා මෝඩකම නිසා කියන මොකක්ද? ඒ විදිහට උත්තරය දුන්නා. අර අන්ධ මිනිස්සයා කරපු වැඩේ ගැන. අර ගොබක් කලවුන් කලු දෙද්දට කියන වචනය අහලා ඒක සුදු රෙද්දක් හරි පිළිහිදු කියලා කියපු වචනය අහලා ඒක ඇඳගෙන ඇත්තම නේනම් හරිම සුදුයි හරිම පිළිහිදුයි කිය කිය කියන අන්ධයාගේ වැඩ පිළිවෙල ගැන ඔය විදිහට කියනවා නොපෙනෙන කම නිසා අන්ධකම මෝඩකම නිසා වෙන මොකක්ද? මෙන්න මේ වෙලාවේදී බුදුපියාණන් වහන්සේ දේශනා කරනවායි බමුණට බමුණ ආරෝග්‍ය පරමාලාභා කියන කාරණේ අහනකොට ඔබ අතපය දෙන්න දෙන්නේ මේ නිරෝගීකම කොච්චර ලාභයක්ද මේක කොච්චර හොඳද මේ කොච්චර ඇත්තද මේ කතාව කියලා මේ කියනකොට අන්නේ අන්ධයා කියපු කතාව හා සමානයි ඔබ ගැන මට වැටහුණේ. දැන් ලොකු වෙනසක් තියෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආරෝග්‍ය පරමාලාභකෝ අර බමුණ ළඟ තිබිච්ච එකද ඇත්ත. එන අද අපි භාවිතා කරන්නේ බුදු පියාණන් වහන්සේ දුන්න නිරෝගීත්වය. මොකක්ද මේ නිරෝගීත්වය ආරෝග්‍යය? දැන් හිතලා බලන්න ඕන අපි කොහෙද ගිහින් ඉඳලා තියෙන්නේ. අපි ධර්මයේ තුල කොච්චර දැනුවත් වෙලා තිබිලා තියෙනවද කියලා අපි දැන් හිතලා බලන්න. දැන් අපි දකින්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආරෝග්‍යය මොකද්ද? නිරෝගීව මොකද්ද? මෙන්න මේ කියන කාරණේ අපි තේරුම් ගත්තා. අද අපිට සතුටු වෙන්න පුළුවන්. යලිත් වරක් අපිට ආරෝග්‍ය පරමාලාභා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම් මාර්ගයේ වටහා ගන්න අවස්ථාවක් ලැබුණයි කිය. එන අපි හිතලා බලන්න. නිරෝගීකම පරම ලාභයයි කියලා ලෞකික අදහසක් අරගෙන ඉන්නේ කියන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. බමුණ ඔබලාගේ ওই වේදේට ওই ගාථාව කොහෙන් ලැබුණා කියලාද හිතෙන්නේ? මේද පෙර හිටපු ලෝතරා බුදුරයන් වහන්සේලා ওই ගාථාව ප්‍රකාශ කරලා ධර්ම දේශනා කරලා තියෙනවා. එන්නම් ඊට පෙර හිටිය බුදුරයන් වහන්සේ තමයි කාශ්‍යප බුදු පියාණන් වහන්සේ. අන්න උන්වහන්සේ දේශනා කරපු අවස්ථාවකදී ওই ගාථාව විග්‍රහ කරලා ධර්ම දේශනා කරපු කාලෙන් පස්සේ කලක් යනකොට අන්නේ ධම්මාර්ථයේ වැහිලා ගිහිල්ලා ලෞකික අර්ථයක් ওই ගාථාවට පටවැන්නුනා. මෙන්න මේක තමයි මේ ධර්මයේ වෙන දේ. අන්නේ අර්ථය තරගින් ලෞකික අර්ථයකින් වහගෙන දහම් අර්ථයේ වැහිලා ගිය ගාථාව තමයි ඔබලාගේ වේදේ තියෙන්නේ. ඔබලාවට මුල ගන්නෙ නැහැ. ඔන්න ඒ නිසායි ඔබලාට ආරෝග්‍ය පරමාලාභා කියනකොට ඔය ඇඟේ තියෙන නිරෝගීකම පරමලාභය කියලා අදහස ඇතිලා ඇතිලා තියෙන්නේ. බවන ඕක හරි ගැඹුරුයි. ඕකේ තියෙන අදහස බොහොම වැදගත්. ආයේ ධර්මයේ අදහස මම පෙන්නන්නම් කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දෙනවා. බමුණ මොකද්ද රෝගය? ඔය ඇඟට හැදෙන ඔය කියන ලෙඩ රෝග ටිකද මේක වඩා මහා රෝගයක් තියෙනවා සත්වයින්ට. මොකද්ද මේ තියෙන රෝගේ? මේ ලෝක සත්‍යය රූපස්කන්ධය, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධවල චන්දරාගයෙන් බැඳිලා හරි වටිනා දේවල් කියලා අරගෙන මෙන්න මේ වටිනාකම තරම් කියනවා තමන්ගේ අවිද්‍යාව නිසා ඇත්ත දෙන්නේ නැති නිසා දැන් මොකක්ද මේ ආපු දෘෂ්ටිය අවිද්‍යාව තුළින් වැහිලා මෙන්න හත්යාදී අන්ධ උපමාව මේ පංච උපාදානස්කන්ධ වල යථාර්ථය දන්නේ නැති නිසා වැටහෙන්නේ නැති නිසා ලෝකයාම කියනවා ඒකට වැහිච්චායම තියෙනවා හරිම වටිනවා හරිම සුන්දරයි මේවා මේවා හරි හාරවා මෙන්න මේ කියන අදහසින් දුන්නට පස්සේ ඇත්ත වශයෙන්ම මේක දකින්න ඇහැ නැති නිසා දහන් නැහැ නැති නිසා අන්න අන්දේක් වාගේ ඒ කිව්වෙට එහෙමම අරගෙන ඇත්තම තමයි මේ පංච උපාදානස්කන්ධ කොච්චර හොඳද නම් මේ උපාදානස්කන්ධ කියන්නේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අල්ලාගන්න රූප ඒ වගේම මේ නිසා ඇතිවෙනා වූ සුඛ වේදනාවල් හරි වටිනවා කියලා අල්ලාගත්ත වේදනා ඒවා හඳුනාගත්ත සංඥා හරිම වටිනවායි හරිම හැඩයි හරිම ලක්ෂණයි හරිම සුවයි කියලා ගත්ත සංඥා ඒවා නිසා හටගත්තා වූ ඒවා රැස් කරගන්න තිබුණා වූ බලාපොරොත්තු පොඩි ඒවාට මතු මතු තියාගත්ත බලාපොරොත්තු හිස් මෙන්න මේවා තමයි ඒ පංච උපාදානස්කන්ධ කියන එක පිටියෙන් විග්‍රහ කරනවා නම් කිව්වේ මෙන්න මේවා හරි වටිනවා කියලා හිතාගත්ත අවිද්‍යාව සහගත තීරණේ ඒ අවිද්‍යාවෙන් වෙහිච්ච අන්ධ ගතිය නිසාම අන්ධ ගතිය ඇති අන්ධයෝ හා සමාන වන්නා වූ රෝග සත්‍යෝ සමාධි හිත නැමැති ඒ අන්දේ අරදුන්න හේත්‍යංග ගන්නවා වාගේ පංච උපාදානස්කන්ධ බදා ගන්නවා ඡන්ද රාගයෙන් බදා ගන්නවා මෙන්න මේ හේතු කොටගෙන මොකද වෙන්නේ ලෝක සත්‍ය උලක ඇහුණා වාගේ ඒ වාගේම මහා රෝගයක් බදාගත්තා වාගේ මහා වනයක් බදාගත්තා වාගේ ආසාවන්ට වහල් වෙලා ආසා වස්තු පස්සේ ගිහිල්ලා පොඩි බැල ගන්න හදලා ඒවා කැඩෙනකොට විදෙනකොට වෙනසෙනකොට හදාවිල විනාශ කරලා ගමනකොට කැඩි විදි විනාශ වී යනකොට විපරිණාම ස්වභාවයන්ට පත් වෙලා තමා කැමති නැති වෙනපත් යන පත් වෙනකොට මේක ආකාරයෙන් දුක් වේද පටන් ගන්නවා ශෝක වේද පටන් ගන්නවා කඳුළු වගුරන්ට පටන් ගන්නවා එහෙනම් මෙන්න මෙබඳු ආකාරයෙන් ලෝක සත්‍යය මොකද්ද මේ කරගන්නේ පංච උපාදානස්කන්ධයේ නැති මහා රෝගකාරකෙක් වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි රෝගය. පංච උපාදානස්කන්ධයට පත් වුණාම මොකද වෙන්නේ? උපාදාන සත්‍යයෙන් භවය වෙනවා, භව ප්‍රත්‍යයෙන් ජාති වෙනවා, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී දුක වලට කරගහට වෙනවා සම්බන්ධ වෙනවා. මෙන්න රෝගය. එහෙනම් මේ රෝගයෙන් මිදීම මොකද්ද? යම් දවසකදී අස්පාදා ගත්තා යම් කෙනෙක් අර අන්ධයාට බේක් කරලා ඇහැ පාදලා දුන්නා නම් අන්නේ විලාවේදී අන්ධයා දකින්නවා එක දෙයක්. අනේ දැන් මගේ ඇස් පේනවා. මොකද්ද මම මේ දුදුරෙන් දෙතියා දීලා තියෙන කළු එකක් නේද? ගොමත් පැලයක් අපිරිසුදු එකක් නේද මේ පිළිදු එකක් කියලා දීලා මම හවස්සලා තිබුණේ. ඇයි හිතවත? ඔහොම හිතවතෙක් වෙන්නේ කොහොමද? ඇයි මට මේ බොරු කිව්වේ? මේක ඇත්තක් නෙමෙයි. මේක ගලවලා පැත්ත කර දානවා. දුන්න කෙනාගේ යම් හිතවත්කමක් තියාගත්තා නම් කොහොමද හිතවත් වෙන්නේ? මම බොරුවට හැවැත්තුව කෙනා. එහෙනම් ඊයාගේ හිතවතුන් හැටියට පෙනී හිටපු අතුරු නිසා හිතවත් උනන් නෙමෙයි කියලා ඒ පුද්ගලයා කෙනෙහි අර වස්තුවේ කෙනෙහි බලාපොරොත්තු අත්හැරලා ඉවත් කරනවා වාගේ මේ උපාදානස්කන්ධ පංචකයේ යථාර්ථය දැක්කට පස්සේ මේ විදිහේ උපාදානයෙන් භවය වෙනවා භවයෙන් ජාතිය වෙනවා ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස් ඔක්කොම මුහුණ දෙන්න වෙනවා කියලා මෙන්න මෙහෙම තේරුම් ගත්තට පස්සේ උපාදානස්කන්ධයේ අසාරත්වයේ ලකිනවා එදාට චන්දරාගෙන් ඉදිරිය ගියාම අන්න ලෝකයේ මිදුණා එදා බහුත උපාදාන නිරෝධයි එහෙනම් උපාදාන නිරෝධ නම් භවයේ නිරෝධයි භවයේ නිරෝධ නම් ජාතියේ නිරෝධයි ජාතියේ නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස් උපාදාන සියල්ලම නිරෝධයි දුක නිරෝධයි කියලා දැනගන්නවා. මෙන්න මේ ටික දැනගත්තාම බුදු පියාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ කියන්නා වූ නිරෝගී ස්ථිතිය දැනගන්නේ ඔන්න ඔය ප්‍රමේයට නිරෝධ කරපු 10යි. මෙන්න මේ දහම දැනගත්තාම එයා දැනගන්නවා දහම නැත ප්‍රයදිලා දහම නැත වතු වෙලා අන්ධ බව නැති වෙලා යථාර්ථය දැනගත්තා නම් මෙන්න මේක තමයි මේ රෝගයෙන් නැති කරන නිරෝගීත්වය මෙන්න මේකයි කියන්නේ මෙන්න මේ ආරෝග්‍යයත් මේ පරමලාභය කියලා කිව්වේ මෙන්න මේකයි කියලා දේශනාවක් කළා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න. ආරෝග්‍ය පරමාලාභ අපි තෝරාගත්තත් මෙච්චර කල් දෙයක් නැතුව ඉන්න තියෙනවා නම් කොච්චර හොඳ කියලා හිතාගෙන අර අන්ධ අන්ධයා හා සමාන අදහස් අරගෙන ලෞකික අදහසකින් වෙරිලා ලෝකයට පැතිරි මොකද්ද මෙච්චර කල් අනේ ලෙඩක් නැතුව ඉඳ ලැබිත්වා මටත් ලෙඩක් නැතුව ඉඳ ලැබිත්වා එහෙනම් අපි ඉඳලා තියෙන ලෞකිකත්වයේ තුරණ හෝ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඉන්ද්‍රෝමිත්‍රය. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ. මේක බොහෝම විග්‍රහ කරන්න ඕනේ. ඒක දවසට කරන්න පුළුවන් දේශනාවක් නෙමෙයි. විග්‍රහ කරලා දෙන්න බෑ. මෛත්‍රී භාවනාව ගැන කතා කරන් ඉස්සෙල්ලා මේ මූල ධර්ම ටික තේරුම් අරගන්න ඕනේ අදහස් වටහා ගන්න. අපි ඊළඟ අවස්ථාවේ සාකච්ඡා කරමු. ඒ වගේම මේ දේශනාවට සවන් දෙන්න බලාපොරොත්තු වෙන්න මෛත්‍රී භාවනාව තේරුම් අරගෙන මෛත්‍රී වඩමු. එදාට අපිට තේරුම ඒ සාසන ආශිර්වාද ලැබෙනවා නිවන් සුව ලැබෙනවා සෑම දිනාට යහපත් වේවා තනසුම දිවන ධම් මද මෙත් ගුණ වඩමු මෙත් ගුණ සිසිල සදාම් ගුණයෙන් ලබමු මෙත් මද දුන් මුහිඳු දෙසු ධම්මද දකිමු මෙත් ගුණ වඩා අප තම නිවනම ලබමු සාදු සාදු